ඉරිදා සංග්‍රහය. ස්වභාවිත ගීතයේ මధుර අර්ථ හා රසභාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. හයිබෝන් ප්‍රියාදර රසික රසිකාවනි ඔබේ මනඳුල සපුරන අපේ ඉරිදා සංග්‍රහය ගැටලුවක් නිසා ඇතිවන පීඩනය දරා සිටින්නට ඔබට පුළුවන්ද ඔබට නොහැකිනම් ගැටලුවක් නිසා ඇතිවන පීඩනය දරා සිටින්නට ඔබ දුර්වලතාවයේ කදිම නිදර්ශනයක් හැටියට ඇල්බර්ට් අයින්ස්ටයින් මේ මහා විද්‍යාඥයා දක්වනවා 1879 සිට 955 දක්වා ජීවත් වුණු ඔහු ලෝකය උඩු යටි කුරු කළ විද්‍යාඥයෙක් මහා මිනිසෙක් අප්‍රමාණ මිනිසෙක් හැටියටයි දක්වන්න පුළුවන් වන්නේ හිත ප්‍රබෝධයටපත් කරන ගීත අසන්නට ඕනේ එබැවින් 955 අගෝස්තු 27 වෙනිදා තිරගත වුණු මාතලන් චිත්‍රපටයේ ගීතයක් අපි තෝරගන්නවා. කේ නාගරාජන් ඉන්දියන් ජාතිකයේ ඔහු අධ්‍යක්ෂණය කළ මාතලන් අතිශය ජනකාන්ත වූවා. මේ නිෂ්පාදනය චිත්‍රපටයේ එස්.එම්. නායකම්ගේ සංගීත අධ්‍යක්ෂණය ආර් මුත්තුසාමි ගීත ප්‍රබන්ධ W බෙනඩික් ප්‍රනාන්දු එහෙමයි සඳහන් වෙන්නේ ලතා වල්පොල විසින් ගායන ලද මේ ගීතය ඔබට හුරු පුරුදු යයි සිතනවා. දිනින්දා උදේ විසඳුම් සියල්ලම දැන සිටිනාට වඩා ගැටලු කිහිපයක් හෝ දැන සිටීම යහපත්. ප්‍රංශජාතික ෆ්‍රැන්කෝ වෝල්ටයා එසේ කියන්නේ. එතුමා 1694 සිට 1778 දක්වා ජීවත් වුණු ලෝකයට මහත් දැනුමක්, චින්තාවලියක් ඉදිරිපත් කළ දාර්ශනිකයෙක්, ලේඛකයෙක්, දේශකයෙක් හැටියට සඳහන් කරන්නට පුළුවනි. අපි ಭಾರತೀಯ දිහාවට හැරෙනවා. ඒ හැරෙන්නේ භජන් ගීතයක් රස විඳින්නට. ඒ භජන් ගීතය ඔබට සතුට සදහැ බැති ගුණ හිතේ උපදවා ගන්නට සමත් වේයයි විශ්වාස කරන නිසායි. අනුගමනය කිරීමට කවර හෝ ආගමක් තිබියදීත් ඔවුන් මෙතරම් කුරිරු වන්නේ නම් ආගම් කිසිවක් නොතිබුණේ නම් මිනිසුන් කෙබඳු විය හැකිව තිබුණිද බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් ප්‍රශ්න කරනවා 1706 සිට 1790 දක්වා ජීවත් වුණු ඇමරිකාවේ විශාල පෙරලියක් කළ විද්වතෙක්. අපි ඒ අදහස සමග තෝරගන්නවා තවත් ගීතයක් ආචාර්ය W. අබේසිංහ කවියා දීපද රචකයා විසින් ලියන ලද ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් විසින් ගැයූ හිත නිවන මේ ගීතය සමාධි බුදු පිළිමය ගැනයි මේ ගීතය ලියවි තිබෙන්නේ ගැයෙන්නේ ඒ කාලේ බ්‍රිතාන්‍ය යුගයේ සමාධි පිළිමය ඉදිරියෙන් පාරක් කපන්නට ගිහිල්ලා තියෙනවා ඒ දිසාපතිලා සුදු ජාතිකයෝ. එතන හිටි තවත් නායකයෙක් බ්‍රිතාන්‍ය ජාතිකයේ ඒකට ඉඩ දීලා නැහැ. ඔහු කියලා තියෙනවා සමාධි පිළිමෙට නිසල්මනේ නිසංසලව ඉන්න දෙන්න කියලා. අවාසනාවට ඔහු නිවාඩුවට එංගලන්තයට ගොහිල්ලා ආපහු එන විට අර නිලධාරීන් පාර කපලා. ඒ නිසංසල භාවය විනාශ කිරීම පිළිබඳව සටහනක් තියලා තිනවා. ඒ සටහන අනුරාධපුරේ කච්චේරියේ ලොග් සටහන් අතර දැක්වෙන බව එඩ්මන් ජයසූරිය කියන ඉසාපතිතුමා මට කීවා. එතුමා අදාපාතර නැහැ. එතුමා නවකතා ලියලා තියෙනවා. නාරද දිසාසේකරට ඊටාම ලස්සන ගීත ලියලා තියෙනවා. මුළු හදින් මම ඇයට පෙම්කොට ඔහුගේ නිර්මාණයක්. අප දැන් අසන්නට සූදානම් වන්නේ අමරදේවයන්ගේ මේ ගීතය. ඉන් පසු අපි නාරද දිසාසේකරගේ එඩ්මන් ජයසූරිය විසින් ලියන ලද ගීතයට සවන් යොමු කරමු. Thank you. අද කලා යන මහ වතුරක් සේ ගලා හැලෙන සිහිවැල් ගඟුලක් සේ ගිමන් නිවාලන මේ භව කතරේ නිවන් සදාලන බුදු ගුණ මහ මහම වුණා උයනේ සමාධි බුදු පිළිමේ මහම වුණා මුදිතා කෙනෙකු පොහසත් වූ පසු ප්‍රතිපත්ති සුරකීම පහසුයි වඩා වැදගත් වන්නේ දිලිඳු වූ විටද ප්‍රතිපත්ති ආරක්ෂා කිරීමයි මෙසේ කියන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින් මේ මහා විද්‍යාඥයා. මුළු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති ගුණ හැටි බලා දුක් වෙමි අයිති ගුණ හැටි බලා දුක් ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැවුවෙමි මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුණු හැටි බලා දුක් වෙමි අයිති වුණු හැටි බලා දුක් වෙමි යටට වෙලා අඬන මගේ නැත් දෙක බලා යන්නකෝ දෙවියනේ මෙහෙවිත් කොහොම ඉන්නද ඉවසලා කොහොම ඉන්නද ඉවසලා මගේ අතගෙන කනට ලංවී අනේ සුදු මම ආදරේයි කියන්නට සිටුනේ ඇයිද සුදු නොසිතු වෙද මට දුක් ලැබේයි නොසිතු වෙද මට දුක් ලැබේයි රහස් එක එක කොඳුරලා සිනාතුණු නැති මතක් වෙනකොට ඔහුම ඉන්නද ඉවසලා ඔහුම ඉන්නද ඉවසලා එදා රැගා සිවුර අසබඩ සුපුන් සඳ පායන වෙලාවක කතා කී හැටි මතක් වෙනකොට දුක දැනී පවතින අපායක දුක දැනී පවතින අපායක මෙහෙම ලෝකෙක ඉපදිලා සිතෙහි අදහස් කුම් වෙලා මා උපන්නේ දුක් විඳින්නද දුක් අඳුරු මැද තනි වෙලා දුක් අඳුරු මැද තනි වෙලා මුළු අදින් මම ඇයට පෙම් අනාගත පෙම් සිහින මැව්වෙමි මගේ සොඳුරිය වෙනස් කෙනෙකුට අයිති වුණු හැටි බලා දුක් වෙමි අයිති වුණු හැටි බලා දුක් වෙමි සංසුන් මනසක බලය හා ශක්තිය පුදුමාකාරයි. නිසල්මන් සංසුන් මනසකින් යුක් කෙනෙකුට ඇතිවන සාමය හා ප්‍රීතිය අතිවිශාලයි. සංසුන්ව ජීවිතයට මුහුණ දෙමු. Thank you. බරයාමේ සැවුලන් අනලනවා අම්මා වත කර ලිපගිනි නැල වෙනවා කොළඹ රෙල්ලුව රජගමනට එනවා නැගිටින් පුතුනේ විම්මල් පිනැහෙනවා අද මනුවෙන්දත් සිංකන බබලෙනවා එන දෙලේ කුතගිනි නොබාලා සද මනුවෙන්දත් සිංකන බබලෙනවා කලතරුවන් වැසි වස්න තාලේ සිල්ප උගත්ලා ඔබ සතුනි යනවා සිනිබර යාමේ සැවුලන් අඳලනවා අම්මා වතට ලිපගිනි නැල වෙනවා කොළඹ සෙල්ලුව රජ ගමනට එනවා නැගිටින් පුතුනේ විම්මල් කිනේවා ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතාංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මතනායක